ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් සද්ධර්ම සාගරයෙන් සල්පයක් නමුත් ශ්‍රවණය කරගන්නටයි ඔබ හැමදෙනාම සූදානම් සිටින්නේ. පින්තුනේ කමඨහන වැඩසටහන ඔස්සේ භාවනාව පිළිබඳව හා ධර්මයේ පිළිබඳව ඔබට ඇතිවන ප්‍රශ්න ගැටළු පිළිබඳව විමසා බලන්නට සහ ධර්මයේ තුලින් ඒ සඳහා විසඳුම් ලබා ගන්නට ඔබට පුළුවන්කම තිබෙනවා. ඉතින් අද දවසේදීත් අපට ප්‍රශ්න ගැටළු රාශියක් යොමු වෙලා තියෙනවා. අද දවසේදී යොමු වන ගැටළු වලට ප්‍රථමයෙන් පසුගිය සතියේදී අපිට යොමු වන ගැටළු කිහිපයක් අපි ලැබුවා. මේ සතියේදී අපි පිළිතුරු ලබා දෙන්නට ඒ දීර්ඝ ලෙස සාකච්ඡා කරන්නට තිබෙන නැතිනම් බොහෝ විස්තර කතා කරන්න පුළුවන් මාතෘකාව පිළිබඳව විමසීමක් කරලා තිබුණ නිසාම. ඒ අනුව සලායතන Nirodhe සාක්ෂාත් කිරීම යන්නේහි අර්ථය සහ එය කරන ප්‍රතිපදාව කුමක්ද යන්න පැහැදිලි කරලා දෙන්නට කියලා සලායතන Nirodhe කියලා කියන්නේ ස්පර්ශ ආයතනයන්ගේ Nirodhය කියන එක ස්පර්ශ ආයතන හයේ Nirodhe තමයි නිවන බවට පත්වන්නේ සලායතන Nirodhe යනු සමහර විටක කෙනෙකුට හිතෙන්නට පුළුවන් කොහොමද ජීවත් වෙනකොට ආයතන නිරෝධ වෙනවා නම් රූප දකින්නේ, ශබ්ද ඇහෙන්නේ, ගඳ සුවඳ රස ස්පර්ශ දැනෙන්නේ. මානසික අරමුණු දැනගන්නේ කොහොමද කියලා කෙනෙකුට හිතෙන්නට පුළුවන්කම තිබෙනවා. හැබැයි නිර්වාණ ධාතුව කියන එක මේ ස්පර්ශ ආයතන 6හි අත්දැකීමක් නෙමෙයි. ස්පර්ශ ආයතන 6 ඇතුලේ කතා කරන්නට පුළුවන්කම තියෙන දෙයක් නෙමෙයි. ඒ නිසා මේ සලායතනයන්ගේ Nirodhaය අවබෝධ කිරීම කියන්නේ සලායතන Nirodhayම නිවනයි කියලා කතා කරනවා ස්පර්ශ ආයතන හයේ Nirodhe තමයි නිර්වාණය බවට පත්වන්නේ. ඒ සඳහා ප්‍රතිපදාවක් තියෙනවා. ඒ ප්‍රතිපදාව තමයි ආර්ය ශ්‍රාංගික මාර්ගය කියලා අපි හඳුනාගන්නේ. සලායතන Nirodhe නිවන ඒ වගේම ඒ සඳහා තිබෙන මාර්ගයේ ප්‍රතිපදාව තමයි ආර්ය ශ්‍රාංගික මාර්ගය. කොහොමද ආයතන නිරෝධ වෙන්නේ? ආයතන නිරෝධ වෙනකොට අපිට තේරුම් ගන්නට පුළුවන්කම තිබෙනවා අද දවසේදී මේ ස්පර්ශ ආයතන 6ෙහි අත්දැකීම් නැතුවම ස්පර්ශ ආයතන 6 වෙතට නැවත දැස ගැනීමක් නැඹුරු වීමක් සිදු නොකොටගෙන ස්පර්ශ ආයතන 6 මිදෙන්න පුළුවන්කම තියෙනවා. ඒක වර්තමානයේ තුල ශලායතන නිරෝධය තුලින් සාක්ෂාත් කරනු ලබන දෙයක්. ඒ වගේම වර්තමානයේ තුල ස්පර්ශ ආයතන 6හි නිමිති නැත්නම් මතු ප්‍රතිසන්දියක් ලබාගෙන නැවත ස්පර්ශ ආයතනයන්ට බැස ගැනීම කියනවා කියන එක සිදු නොවන දෙයක්. ඒකට කියනවා අනුපාද වශයෙන් නිරෝධයටපත් කිරීමක් කියලා. නොහට ගන්න බවටපත් කිරීම. මතු ආයතනයන්ගේ හට ගැනීමක් ඇත්තේ නැහැ කියන එක. මෙන්න මේ විදිහට අපි සලායතන නිරෝධය පිළිබඳව කතා කිරීමේදී අපිට දෙපැත්තකින් සලායතන නිරෝධය පිළිබඳව තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. අපි හොඳාකාරවම දන්නවා ඇහැ කියලා කියන්නේ පුරාණ කර්මයෙන් හටගත්ත දෙයක්, කන කියලා කියන්නේ පුරාණ කර්මයෙන් හටගත්ත දෙයක්, නාසය, ඒ වගේම දිව, කය මේ දේවල් සියල්ලක්ම මේ පුරාණ කර්මය නිසා හටගත්ත දෙයක් කියන එක නව පුරාණ කම්මාදී සූත්‍ර දේශනාවලින් අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. මේ පුරාණ කර්ම ප්‍රත්‍යයෙන් හටගත්ත දෙයක් නම් අපිට ඒ පුරාණ කර්මය කියන එක නැති කරන්න අද පුළුවන් කමක් නැහැ අතීතයට ගිහිල්ලානේ. එහෙනම් අපිට සිද්ධ වෙනවා මේ ඒ දේට අලුතෙන් හේතු සකස් කරන්න තු ඉන්න. හැබැයි පුරාණ කර්මය කියන එක යම් මට්ටමක තිබුණා නම් ඒ දේ යම් ස්කන්ධ පරම්පරාවක පැවැත්මක් වෙලා ඒක ඉතුරු නැතුව නැතිවීමට ලක් වෙනවා. එකෙන් අදහස් කළ එක දිගට ස්කන්ධයක් තියෙනවා කියන එක එහෙම නෙමෙයි. එකෙන් කතා කරන්නේ මේ හේතුඵල ධර්මක පැවැත්ම කියන එක ඇතුලේ අද අපිට නිර්වාණය අවබෝධ කරගන්නට පුළුවන්කම තියෙන්නේ සෝපදිශේෂ නිර්වාණ ධාතුවක් විදිහට. සෝපදිශේෂයි කියලා කියන්නේ උපදිශේෂයක් සහිතව නිවෙනවා කියන එක. උපදිශේෂයක් සහිතව නිවෙනවා කියන එක. මොනවාද උපදි? ස්කන්ධ උපදී කියන එක. ස්කන්ධ උපදී. ස්කන්ධ උපදී කියලා කියන්නේ මේ ස්කන්ධයන්ගේ පැවැත්ම කියන එක. බුදුරජාණන් වහන්සේලා ධර්ම දේශනා කරන්නේ සෝපදිශේෂ නිර්වාණය දක්වා. මේ ස්කන්ධ උපදී සහිතව පිරිණිවීම දක්වා. ඒකට කිලේශ පරිනිබ්බාණයක් තමයි සිද්ධ වෙන්නේ. වර්තමානයේ හේතු සකස් කිරීමක් නැහැ. හැබැයි අර ස්කන්ධයන්ගේ හට ගැනීම සහ වැයවීම කියන දේ සිද්ධ වෙනවා. යම්කිසි මොහොතක ඒ හේතු ටික නිරුද්ධ වීමෙන් නැවත හට ගැනීමට ලක් වෙන්නේ නැති වුණොත් එහෙම ඒ අවස්ථාව අපි හඳුන්වනවා අනුපදිශේෂ පරිනිර්වාණ ධාතුව කියලා. අර ශේෂව තිබුණු උප ඛණ්ඩ උපදියත් නිර්වශේෂ භාවයටපත් වෙනවා. අවශේෂය නැති වෙනවා. ඉතින් මෙන්න මේ සලායතන නිරෝධය කියනකොට අපිට ওই තැන් දෙකේදී තමයි සලායතන නිරෝධය හඳුනා ගන්නට පුළුවන්කම තියෙන්නේ. ස්පර්ශ ආයතන 6හි ගතිය යම් තාක් තියෙනවා නම් ඒ තාක් ප්‍රපංචයාගේ ගතිය වෙනවා. යවතා පස්ස ආයතනස්ස ගති, තාවතා පපංචස්ස ගති කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ බව. යම්කිසි ගති යම්කිසි ප්‍රමාණයකට ස්පර්ශ ආයතන 6ේ ගතිය තියෙනවා නම් තාවතා ඒ තාක් තියෙන ප්‍රපංචයාගේ ගතිය. මොනවාද ස්පර්ශ ආයතනයාගේ ගතිය කියලා කියන්නේ? ස්පර්ශ ආයතනයේ ගතිය කියලා කියන්නේ ඔබට මේ ලෝකය පිළිබඳව යම්කිසි විදිහකින් හිතන්නට පුළුවන්කම තියෙනවා නම් මම සහ මම අත්විඳිනු ලබන ලෝකය පිළිබඳව අනේ මම සහ මම අත්විඳිනු ලබන ලෝකය මේ දෙකට කියනවා අපි ප්‍රපංචයාගේ ගතිය කියලා. ඇයි ස්පර්ශ ආයතන හයේ ගතිය තියෙනවා. ස්පර්ශ ආයතන හයේ ගති ටිකත් එක්කම ප්‍රපංචයාගේ ගතිය තමයි මේ සෑම තැනකම තියෙන්නේ. ඒකට ප්‍රපංච ගතිය. ස්පර්ශ ආයතනහයේ ගතිය සහ ප්‍රපංචයේ ගතිය කියන එක මේ දෙක එකට පවතින දෙයක්. මොකද්ද ප්‍රපංචය කියලා කියන්නේ? තෘෂ්ණා, මාන, දික්ටි වශයෙන් පවතින දේ. වෙමි කියන හැඟීම තියෙනවා. තියෙන දෙයට බැඳෙනවා කියන සංහාව තියෙනවා. ඒ වගේම පුද්ගල බව කියන එකේ දෘෂ්ටිගත වීම තියෙනවා. මෙන්න මේක මේ වලට කියන ප්‍රපංච ගති කියලා. තණ්හාව, මානය සහ දික්තිය කියන මේ ගති වලට ප්‍රපංච ගති කියලා හඳුන්වනවා. මේ ප්‍රපංච ගති තියෙන්නේ මොකක් නිසාද? පස් ආයතනස් ගති. යාවතා පස් ආයතනස් ගති. පස් ආයතනයන්ගේ ගතිය ස්පර්ශ ආයතන හයේ ගතිය යම් තාක් තියෙනවා නම් ඒ තාක් තමයි ඔබට ප්‍රපංචයාගේ ගතිය පවත්වන්න පුළුවන්කම තියෙන්නේ. ඒ කියන්නේ ඇහෙන් දැකපු රූප යම් තාක් ගැන ඔබට මෙනෙහි කරන්නට පුළුවන් නම් ඒ දැකපු රූපයන් පිළිබඳව බාහිර ලෝකයේ තුල පවතිනා මෙන් ඔබ දැකපු ඒ රූප ගැන ඔබට මෙනෙහි කරන්න පුළුවන් නම් මොකක් ගැනද මෙනෙහි කරන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ. ස්පර්ශ ආයතන හයේ ගතිය පිළිබඳව. එහෙනම් ප්‍රපංචයාගේ ගතිය ඒ තාක් තියෙනවා. ඇයි ඔබ දැකපු දේ තියෙනවා ඒ ඒ තියෙන දේ දකින්නා මේ පැත්තේ ඉන්නවා. මානෙ. ඒ වගේම ස්කන්ධ ටිකට දෙන සංහාව තියෙනවා. ඒ වගේම පුද්ගල භවයේ පැවැත්මත් එක්ක ඇති කරගත්ත දිට්ඨි කියන බව අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. මෙන්න මේ ස්පර්ශ ආයතන හයේ පැවැත්ම යම් තාක් තියෙනවා නම් ස්පර්ශ ආයතන හයේ පැවැත්ම තියෙන තාක්ම අපිට මේ ප්‍රපංචයාගේ පැවැත්ම කියන එක අත්දකින්නට පුළුවන්කම තියෙනවා. ප්‍රපංචයාගේ ගතිය ඒ තාක් තියෙනවා. ඉතින් මේ ස්පර්ශ ආයතන හයේ ගතිය යම් තාක්ද ප්‍රපංචයේ ගතිය ඒ තාක් වෙනකොට ස්පර්ශ ආයතන හයෙන්ම ඇසුරු වෙන අරමුණු වල ගතිය මත තමයි ඔබට ලෝකය හම්බෙලා තියෙන්නේ. ඒ ලෝකයේ මත තමයි ඔය ප්‍රපංච ධර්මයන්ගේ පැවැත්ම පේන්නේ. මේ විදිහට සලායතන නිරෝධය නැත්නම් නිවන නැහැ. එහෙනම් කොහොමද මේ தත්ත්වය ඉක්මවා යන්නේ? තමයි සලායතන නිරෝධයට තම මනස පැවැත්වීම කියන එක. කොහොමද සලායතන නිරෝධය කරා තම මනස පවත්වන්නේ? ස්පර්ශ ආයතන හයෙහි අද්දකීම් කියන එක ලෝකයට නොතබා ස්පර්ශ ආයතන හය නිර්වශේෂයෙන් නිරෝධයටපත් කිරීම. ඒ කියන්නේ අපිට ස්පර්ශ ආයතන හයේ අත්දැකීම තියෙන්නේ ගතිය හිතින්නේ ස්පර්ශ ආයතන හයේ ඇත්ත නොදන්නකම නිසා. ස්පර්ශ ආයතන හයේ යථාභූත ස්වභාවය පිළිබඳව නොදන්නා තැනක තමයි අපිට ස්පර්ශ ආයතන හයේ ගතිය ඉතුරු වෙලා තියෙන්නේ. දැන් ඔබ සිහි කරන සෑම නිමිත්තක්ම ස්පර්ශ ආයතන හයේ නිමිත්තක් බවට පත් වෙලා තියෙන්නේ කොහොමද කියලා බැලුවොත් ඔබට ඒ බඳු වූ ස්වභාවය පිළිබඳව නොදන්නා තැනක තමයි ඔබට ඒ gati ටික ඉතුරු වෙලා තියෙන්නේ. ඔබ දැකපු දේවල් ගැන දැන් මෙනෙහි කරන්න පටන් ගත්තොත් එහෙම ඔබ දැකපු දේවල් කියලා සිහිපත් කිරීම කරන්නේ මෙනෙහි කිරීම කරන්නේ මොනවා පිළිබඳවද? ඔබ දැකපු දේවල් කියලා මෙනෙහි කිරීම කරන්නේ සිහිපත් කිරීම කරන්නේ සම්පූර්ණම අර ප්‍රපංච ගතියකින් ඇසුරු කරන ස්පර්ශ ආයතන හයේ ගති ටික. ඒ කියන්නේ අත්දැකීමනේ අපි සරල විදිහටම කතා කළොත් ඔබේ මනසෙහිම අත්දැකීමක් තමයි ඔබ ඇහැපැත්තේ ඇත්ත විදිහට මේ කල්පනා කරලා බලන්නේ. ඇහැපැත්තේ තිබුණ ඇත්ත විදිහට ඇහැපැත්තේ තිබුණ යථාර්ථයේ විදිහට ඔබ කල්පනා කරලා බලන්නේ අර Nirodhe පිළිබඳව අවබෝධයක් නැතිකම නිසා. හැට පෙනුණු රූපේ තියෙනවා නම් ඒක දෙයක් පුද්ගලයෙක් නොවි ඔබේ අසමුවට ආපු රූපය ඉතුරු නැතුව වැය වුණානේ. හැබැයි ඒ රූපය ඇතුලේ ලෝකය පිළිබඳව යම් ආකාරයක සටහන් නිමිති හැඩ මිනිස්සයෝ වටිනකම් නොවටිනකම් මේ දේවල් තියෙනවා නම් මොකද්ද කියන්නේ? අන්න ඒක තමයි ස්පර්ශ ආයතන හයේ තියෙන ගතිය කියලා කිව්වේ. ඔබට රූපය කියන තැන තිබෙන පොදු తත්වය ඔබට වැටහුණොත් රූපය කියන එකේ තියෙන පොදු తত্ত্বය ඔබට එතන යථාභූත බව ප්‍රකට වෙනවා. මොකද්ද රූපයේහි තියෙන යථාභූත ස්වභාවය? ඒව හේතු නිසා හටගත්ත දෙයක්. රූපය කියන එක සෑම මොහොතකම හේතුන්ගෙන් හටගත්ත දෙයක්. ඒ ධර්මය හේතු වැයවීම තුළ වැයවීමටපත් වෙන දෙයක්. හේතු නිසා ඉපදුනා හේතු නැතිවීමෙන් හේතුන්ගේ වැයවීම මත ඒ ධර්මය වැයවීමට ලක් වෙනවා. මේක තමයි රූපයන්ගේ තියෙන ස්වභාවයේ බවට පත්වන. මේ රූපය ඔබට දෙයක් උනේ නැහැ. කියන්නේ මිනිස්සෙක් වෙලා රූප ඔබට පෙනුනේ නැහැ. අම්මා වෙලා රූප ඔබට පෙනුනේ නැහැ. දරුවෝ වෙලා රූප ඔබට පෙනුනේ නැහැ. වටිනකම් නොවටිනකම් තියෙන රූප ඔබට පෙනුනේ නැහැ. ඇහැට පෙනුනේ මොනවාද? වර්ණ සතහන් මාත්‍රයක් විතරයි. වර්ණ සතහන් මාත්‍රයක් පෙනුන තැනක ඔබට ඒ ඇහි ඇත්ත නොදන්නකම නිසා රූපයේහි ඇත්ත නොදන්නකම නිසා ඒ ඇහැ සහ රූපය මතට ඔබේ සිතේ අත්දැකීම පතිත කිරීම නිසා ඒක සීමා කර ගැනීම නිසා දකින්නේ ගස්කොලන් දකින්නේ මිනිස්සයෝ දකින්නේ අම්මා තාත්තා දුව පුතා බවට පත් වෙලා තියෙනවා මේ කියන කාරණාව ඔබ නැවත වතාවක් අහමින් හරි තාම හොඳින් අහන්න ඕනේ. ලෝකය කියලා අල්ලගෙන තියෙන්නේ මොකක්ද කියලා ඔබට බැලුවොත් පේනවා ස්පර්ශ ආයතන හයේ අත්දැකීම නැති තැනක නෙමෙයි ලෝකේ ඔබට හම්බෙලා තියෙන්නේ. ස්පර්ශ ආයතන හයේ අත්දැකීම පවතින තැනක. ස්පර්ශ ආයතන හයේ අත්දැකීම පිළිබඳව තමන්ගේ මනස සීමා වුණ තැනක තමයි ඔබට දැන් මේ නිමිති තියෙන්නේ. දැන් ඔබට ඔබ ඔය ඉන්න තැනට එන්නට ප්‍රථම ඊයේ දවසේදී ඔබ ගියපු ගමනක් පිළිබඳව ඔබෙන් ඇහුවොත් එහෙම ඔබ දැකපු දේවල් මොනවද කියන එක ගැන විස්තර කරන්නට කිව්වොත් ඔබ දැන් ඒ දේවල් ගැන දැකපු දේවල් විස්තර කරන්නට පටන් ගනිමි. මොහොතකට ඔබ හිතන්න ඔබ විස්තර කරන්නේ ඔබ දැකපු දේවල්ද? නොයසේනම් ඔබ විස්තර කරනු ලබන්නේ රූපය පෙනුන තැනක චිත්‍ර ගොඩක් පෙනුන තැනක ඔබේ ඇසට රූපයට ඔබේ මනසේ අත්දැකීම සීමා වෙලා ගහක් පුද්ගලයේ දෙයක් කියලා දැකපු දේවල්. ඔබට යම් දෙයක් මතක නම් ඒ මතක සෑම දෙයක්ම රූපේහි පෙනුණු ඇසකරා පැමිණි වර්ණ රූපේහි අත්දැකීම නෙමෙයි ඔබට තියෙන්නේ වර්ණ රූපය දෙයක් පුද්ගලයෙක් කෙනෙක් බවට පත් කරගත්ත ඔබේ මනසෙහි අත්දැකීම තමයි ඔබට ඒ විදිහට හම්බෙලා තියෙන්නේ. ඒක කවදාවත් රූපයට අයිති දෙ නෙමෙයි. රූපයට අයිති නොවන නමුත් ඔබ මනස තුල ඇති කරගත්ත දෙයක් තමයි ඔබට ඒ විදිහට ඇසුරු කරන්නට පුළුවන්කම තිබිලා තියෙන්නේ. දැන් ඔබට පේනවානේ බාහිර දේවල් පුද්ගලයා හම්බෙන තැනක ලෝකය තියනවා කියන එක ඔබට ඇසුරු වෙනවා. ඔබ දැකපු අහපු දේවල් තියෙන්නේ නිසා තමයි ඒ තියෙන ඔබේ ස්පර්ශ ආයතන හයේ ගති ටික. දැකපු අහපු විඳපු දේවල් කියලා කියන්නේ ස්පර්ශ ආයතන හයේ ගති ටික. ඒ මත තමයි ප්‍රපංච තියෙන්නේ. මම ජීවත් වෙනවා. මම මේ ලෝකේ තියෙනවා තියෙන ලෝකෙක මම ජීවත් වෙනවා මේ ඔක්කොම ඇති වෙලා තියෙන්නේ මොකක් මතද කියලා ඔබ බැලුවොත් ඔබට හම්බෙන්නේ මේ ප්‍රපංච ටික මත තමයි ඔබට ඔබේ ලෝකෙ ගොඩනැගිලා තියෙන්නේ කියන එක. ස්පර්ශ ආයතන හයේ ගති ටික මත තමයි ප්‍රපංච කියන දේ තියෙන්නේ. අන්න එහෙනම් ඔබට ස්පර්ශ ආයතන හය නැතිනම් ඔබට මේ ලෝකය හම්බ වෙන්නේ නැහැ. ඔබ හම්බ වෙන්නේ. ඔබට ඔබ හම්බ වෙන්නේ. ඔබ ජීවත් වෙන ලෝකය ඔබට හම්බෙන්නේ. ස්පර්ශ ආයතන 6ක අත්දැකීම් ටික මත. සලායතන Nirodhe යනු ඒ රූපයට හෝ ඇසට සීමා නොවීම රූපයට හෝ ඇසට සීමා නොවීම නාසයට හෝ ගන්ධයට සීමා නොවීම අපි ඒකට කියනවා විමර්යාදිකතේන චේතසා විහරණං සීමා නොකරන ලද මනසින් කෙලෙස් වශයෙන් සීමා නොවි වාසය කරනවා කියන එක. තමන්ගේ මනස කෙලෙස් වශයෙන් ඇහැ පැත්තට රූපේ පැත්තට සීමා නොවි ඉන්නවා. අනාථපිණ්ඩිකෝ ආද සූත්‍රයේදී දේශනා කළේ අනේ පිළිසිටුමාට සරියුත්තරනාංශයේ හිතට ඇස ඇසුරු වෙන්න දෙන්න එපා. රූපය ඇසුරු වෙන්න දෙන්න එපා. චක්කු විඤ්ඤාණය ඇසුරු වෙන්න දෙන්න එපා. දැන් ඔබ ඇසට ඇස කොහොමද හිතට ඇසුරු වෙන්න දෙන්නේ? ඔබට ඇහි අත්දැකීම රූපේ ඇසුරු වෙනවා නම් ඔබ දැකපු දේවල් එහි තිබ්බා කියලා ඔබට දැන් සිහි කරන්න පුළුවන් නම් විඥානය ඇසුරු කරගෙන තියෙන මේ වෙලාවේ ඇහි අත්දැකීම. ඇහැ ඇසුරු කරගෙන විඥානය තියෙන. මේ වෙලාවේ විඥානයේ තියෙන රූපය ඇසුරු කරගෙන, චක්කු විඥානය ඇසුරු කරගෙන, සංපස්ස වේදනාවන් ඇසුරු කරගෙන තමයි මේ වෙලාවේදී විඥානය තියෙන්නේ. එහෙනම් විඥානය හැම වෙලාවකදීම නිස්සිත කරගන්නේ ස්පර්ශ ආයතන 6 පැත්තෙන් ගේන අරමුණ. දැන් කෙනෙක් පෙන්වලා දෙනවා ස්පර්ශ ආයතන 6 එහි තියෙන යථාභූත ස්වභාවය බවට පත්වන්නේම හේතු ඇති කල්හි හටගෙන හේතු නැති වෙනකොට Nirodheට පත්වන බව කියලා. ස්පර්ශ ආයතන 6 ගතිය ස්පර්ශ ආයතන 6 ස්වභාවය තමයි හේතු ඇති කල්හි උපදිනවා සෑම මොහොතකම වැය වෙනවා කියලා. දැන් මොකද්ද වෙන්නේ? රූපය දෙයක් හෝ පුද්ගලයෙක් වෙන්න ඒක සෑම මොහොතකම හටගෙන නිරුද්ධ වුණ දෙයක්. ශබ්දය කෙනෙකුගේ හෝ දෙයක වෙන්නේ නැහැ ඒක හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙන දෙයක්. ගන්ධ, රස, සහ ස්පර්ශත් ඒ විදිහටමයි. ඒවලට රූප නැහැ. රූප නැහැ කියන එක අදහස් කළේ මේ ඉන්න මට මේ විදිහේ දේවල් ආවා කියන ඒවා නිමිති ඇත්තේ නැහැ. යාට පේනවා හේතු නිසා හටගත්ත දෙයක්. ශබ්දය කියනකොට කනත් ශබ්දයක් සහ විඥානයත් නිසා හටගත් දෙයක්. ඒ මොහොතේම ඉතුරු නැතුව නිරෝධයටපත් වෙනවා. නාසයේ ගන්ධයේ ගහන විඥානය නිසා හටගත් ධර්ම ටික එතන නිරෝධයටපත් වෙනවා. කය පොට්ටබ්බ කාය විඥානය නිසා හටගත් ධර්මයේ එතන නිරෝධයටපත් වෙනවා. මනස අරමුණු සහ මනෝ විඥානය කියන මේ ධර්ම ටික නිසා හිතන බව තියෙන ඒ ටික නැති වෙනකොට මේ හිත නිරුද්ධ වෙනවා. මෙන්න මේ විදිහට ස්පර්ශ ආයතන හයේ Nirodhe පේනවා නම් දැන් දැකපු දේවල් ආය ඇති බවට අපිට හම්බ වෙන්නේ නැහැ. ඇයි අපිට පේනවා ඒ වෙලාවේ සීමා නොකරන ලද රූපේ පෙනුණා ඒ රූපේ ඉතුරු නැතුව නැති වුණා කියලා. එහෙනම් රූපය ඇතුලේ දැන් අම්මවත් පේනවා තාත්තව පේනවා නැතිනම් දැක්කා එහෙම නැතිනම් පෙනුණා ඒ විදිහේ දේවල් ඇත්තේ නැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේ ඇහැ පිළිබඳව චක්කායතනය පිළිබඳව රූපායතනය පිළිබඳව දේශනා කරනකොට තුන් කාලෙටම පෙන්වනවා. අතීතය, වර්තමානය සහ අනාගතය සහ භාව වශයෙන් ඒක වෙනව නම් මෙබඳු ගතියක් මෙබඳු බවක් තියෙනවා නම් කියන දේත් වෙනවා. ඒක තමයි චක්කායතනය කියලා කියන්නේ. ඒක පෙර නොතිබී හත ගන්න බවක් ඉතුරු නැතුව නැති වෙලා යන බව. යම් දෙයක් ඉතුරු නැතුව නැති වුණා නම් ඒක ආයේ උපදින්නේ නැත්නම් මේ ලෝකයේහි ඔබට දැකපු දේවල් ආයේ දකින්න පුළුවන් කමක් නැහැ. ඒක කලින් තිබිලාපු දෙයක් නෙමෙයි නම් මේ වෙලාවේ ප්‍රත්‍යොත්පන්න දෙයක්. ස්පර්ශ ආයතන 6 පිළිබඳව එබඳු නුවණක් තියෙන කෙනෙකුට, එබඳු මට්ටමක් තියෙන කෙනෙකුට දකින සෑම රූපයක්ම අලුතෙන් හේතු නිසා උපදිනවා හේතු නැති වෙනකොට ඒක නැති වෙලා යනවා. ශබ්ද ගන්ධ රස ස්පර්ශ සහ අරමුණු කියන සෑම තැනකම යථාර්ථය නම් ඒ ඒ හේතුන්ගේ හට ගැනීම නිසා හටගත්ත හේතු නැතිවීමෙන් නැතිවීමටපත් වුණා. මේ අවබෝධය තමයි ඒ හැම තැනකම එතන කෙනෙකුට ඇතිවෙන ප්‍රධානම අවබෝධය බවට පත්වන්නේ. අන්න ඒකට කියන අපි සලායතන නිරෝධය කියලා. ස්පර්ශ ආයතන හය අත්දැකීම හම්බෙන්නේ නැත්නම් විඥාණයට පිහිටන්න දෙයක් නැහැ. විඥාණයට පේන්නේ ස්පර්ශ ආයතන හයේ නිරෝධය විතරයි. දැන් මේකෙන් කියන්නේ ඇහැට රූප පේන්නේ කනට ශබ්ද ඇහෙන්නේ නාසයට ගඳ සුවඳ දැනෙන්නේ නැහැ කියන කේම නෙමෙයි. ඇහැට රූපේ පේන තැනක මනසේ හැකියාව රූපේ පැත්තට සීමා කරලා පේන්නේ රූපයයි කියලා හිතලා රූපේ පැත්තෙන් බැසගෙන සිටින්නේ නැහැ. යාට පේනවා පෙර නොතිබිය හටගත් රූපය ඉතුරු නැතුව Nirodheටපත් වෙනවා කියන අවබෝධය තියෙනවා. දැනගන්න බැරි වෙලා නැහැ. දැනගන්න දේ ගැනත් යාට නොනක් තියෙනවා. ඒක හටගෙන Nirodheටපත් වෙන දෙයක්, කලින් තිබුණ දෙයක් නෙවෙයි කියන එක පිළිබඳව. මෙන්න මේ විදිහට ස්පර්ශ ආයතන හයේ පැවැත්ම පිළිබඳවම යාට බැසගත්තා වූ නුවණක් තියෙනවා. අන්නේ ස්පර්ශ ආයතන හය පිළිබඳව තියෙන බැසගත්තා වූ නුවණ නිසාම එයාට මේ ලෝකයේහි පැවැත්මකට හේතු වෙන කිසිම අත්දැකීමක් හම්බ වෙන්නේ නැහැ. එයා තමන්ගෙනුත් නෙදලා ලෝකෙනුත් නෙදලා වාසය කරන කෙනෙක්. ඒ සඳහා තියෙන ප්‍රතිපදාව මොකද්ද? නැතිනම් සලායතන නිරෝධය ඇති කර ගැනීම සඳහා තියෙන ක්‍රමවේදය මොකද්ද? මොකද්ද ඒකට තියෙන මාර්ගය කියන එක පිළිබඳව විමසා බැලුවොත් ඔබට ඒකට තියෙන මාර්ගය පිළිබඳව දකින්න පුළුවන්කම තියෙන ආර්ය ශ්‍රාංගික මාර්ගය. සම්මා දිට්ඨියෙන් ආරම්භ කරගෙන ඔබේ අනිකුත් ජීවිතයේ ක්‍රියාත්මක සෑම අංගයක්ම ආවරණය වෙන විදිහේ මාර්ගයක් තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ. ඇත්ත ඇති හැටියට දැකීම එක තමයි සම්මාදිට්ඨිය, ඒක තමයි ලෝකෝත්තර මාර්ගය. හැබැයි ලෝකෝත්තර මාර්ගයේ උපදවා ගැනීම සඳහා ඔබට තියනවා ඉන්න තැන ඉඳලා ඒ සඳහා මනස භාවිත කරන්නට ඒ සතිපට්ඨානය කියන දේ ඔබේ ජීවිතේ පුරාවට පුරුදු කරන්නට පුහුණු කරන්නට එහෙනම් සිද්ධ වෙනවා. ඉන්න මට්ටමේ ඉඳලා ඔබට වඩන්න පුළුවන්කම තියෙන. එකපාර අරිහත් මාර්ගයේ ඉපදිලා සියලු කෙලෙස් ගෙවිලා එම නිවන් දකින්නේ නැහැ. කෙනෙක් එකවර රහත් වුණා කියලා කිව්වත් එයා සෝවාන් වෙලා සෝවාන් මාර්ගයේ උපදවලා ඵලයටපත් වෙලා සකුදාගාමී මාර්ගයේ උපදවලා ඵලයටපත් වෙලා අනාගාමී මාර්ගයේ උපදවලා ඵලයටපත් වෙලා අරිහත් මාර්ගයේ උපදවලා තමයි අරිහත් ඵලයටපත් වෙන්නේ. එකපාර එහෙම වෙන්නේ නැහැ. ලෝතර බුදුරජාණන් වහන්සේ නමක් සම්මා සම්බුද්ධත්වයට පත් වුණත් අනුපිළිවෙලින් තමයි පත් වීම සිද්ධ වෙන්නේ. එහෙනම් ඔබට අද දවසේදී ක්‍රියාත්මක වීමේදී ඔබට තියෙනවා මේ සතර සතිපට්ඨානය කියන එක. සතර සතිපට්ඨානය කියන එක අද මේ ඉන්න මට්ටමේ ඉඳලා භාවිත කරන්න පටන් ගන්න. ඉන්න මට්ටමේ ඉඳලා දියුණු කරන්න පටන් ගන්න. ඒක පටන් අරගෙන යනකොට ක්‍රමක්‍රමයෙන් සතිපට්ඨානයට අනුරූපීව මනස භාවිත කිරීම ඇතුලේ ඔබට පේනවා කාය වේදනා චිත්ත ධම්ම කියන මේ ධර්මයන් අතර නානත්ව සංඥායින් කරලා යම් ඒකත්වයකට හිත ගේනවා අර ස්කන්ධ ටික ප්‍රකට කරගන්න පුළුවන් මට්ටමකට ඊට පස්සේ සමුදේ ධම්මානුපස්සීවා වය ධම්මානුපස්සීවා සමුදේ වය ධම්මානුපස්සීවා කියන තැනින් මේ ධර්මයන්ගේ ඒ ඒ මොහොතෙහි හට ගැනීම සහ වැයවීම කියන මේ දෙකම පෙන්වා දෙන තැනකට ඔබට මනසපත් කරගන්නට පුළුවන්කම තියෙනවා අන්න ඒ විදිහේ මනස භාවිත කිරීම ඇතුලේ විපස්සනා මානසිකාරයක් වැඩිම තුල තමයි ඔබට නිර්වාණය අවබෝධ කරගන්න සලායතන නිරෝධය සාක්ෂාත් කරගන්න පුළුවන්කම තියෙනවා. දැන් සලායතන නිරෝධයේ යනු රූප නොපෙනී යෑම නෙමෙයි රූප පෙනෙන තැන රූපයට සීමා වෙලා රැවටෙන කමෙන් ඉවත් වීම කියන එක. එහෙම ඇති කරගත්ත මනසක් තියෙන කෙනාට ස්පර්ශ ආයතන හයේ නිමිති නැහැ නිමිති නැත්නම් ආයතන හය පනවන්න බෑ. ඔබ අද කතා කරන්නේ නිමිති වලින් තමයි ස්පර්ශ ආයතන හයේ අත්දැකීම් ගැන කතා කරන්නේ. දැකපු දේවල්, අහපු, විඳපු දේවල් ගැන මතක් කරන්නේ මොනවද? ඔක්කොම නිමිති. සිතින් සිහි කරගන්න නිමිති, නිමිති නැත්තම් ඒ ගති නැත්තම් ස්පර්ශ ආයතන හය පනවන්න බෑ. රූප පෙනීමට අදාළව තමයි ඔබ ඇස් පේනවා කියන්නේ. හැබැයි රූප පෙනෙන බව නැත්තම් ඔබට අඳුරවත් ආලෝකයේවත් පෙනෙන බව නැත්තම් ඔබට කතා කරන්න බෑනේ පැවැත්මක් තියනවා කියලා. ඔබේ ප්‍රඥාවෙන් ඔබේ අවබෝධයෙන් අඳුර ආලෝකය හෝ දේවල් කාරණා කියලා අල්ලගන්නකම අයින් කරලා නම් නිරෝධය පෙන්වලා නම් එහෙනම් ස්පර්ශ ආයතන හයේ අත්දැකීමක් ඔබේ කෙලෙස් සහිත මනසට හැසිරෙන්න හසු වෙන්නේ නැහැ. ඔබට හම්බු හසුවන්නේ. මේ කියන්නේ ඇහැ නැති වෙලා ගිහිල්ලා කියන එක නෙමෙයි. ඇහැ පිළිබඳව යාට නිරෝධය වූ නුවණක් තියෙනවා. ඇහි නිරෝධය සාක්ෂාත් කළ නුවණක් තියෙනවා. අන්න ඒ තැනට තමයි අපි මේ සම්මාදිට්ඨිය යුක්තව මුල් කරගත්ත මේ ප්‍රතිපදාව ක්‍රමානුකූලව භාවිත කළ යුතු දේ බවට පත්වන්නේ. ඒ වගේම ඊළඟ ප්‍රශ්නය හැටියට යොමු වෙලා තියෙනවා සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ධර්මයේ තනිව අවබෝධ කරන බැවින් පාරමිතා පුරන කාලය තුළ අතීත බුදුරජාණන් වහන්සේලා දේශනා සහ ධම්මානුධම ප්‍රතිපදා වඩමින් ඉන්ද්‍රිය ධර්ම දියුණු කර ගැනීමක් කරනවාද කියලා අහනවා. එතකොට මේ එහෙම ධර්මානුධර්ම ප්‍රතිපදාවන් කරනවා. නියත විවරණ ගන්න අවස්ථාවලදී උන්වහන්සේලා බොහෝ ධර්ම ශ්‍රවණය කරපු අවස්ථා තියෙනවා. ඒ වගේම සමහර අවස්ථාවල භාවනා කරපු විදිහ මානසිකාරය ඇතැම් වෙලාවට ත්‍රිසංගත ආත්ම භාවයන් වල ප්‍රතිසන්දිය ලැබලපුවා. උන්වහන්සේ ප්‍රඥාව දියුණු කරපු ආකාරය ගරහිත පබ්බත ජාතකයේ වගේ ජාතක දේශනාවලදී අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. අනිත්‍ය ආදී ගැඹුරු සංකල්පයන් පිළිබඳව ඒ බෝසත්යන් වහන්සේ නමක් සතුව තිබුණු ප්‍රඥාව කියන එක අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් මේ පිළිබඳව අපි කල්පනා කරනකොට මේකටම අනුයාත ප්‍රශ්නයක් අද දවසේදී යොමු වෙලා තියෙනවා මේ බෝධිසත්වයන් වහන්සේලා කියලා කියනකොට මේ අද කාලෙදිත් බෝධිසත්වයන් වහන්සේලා වැඩ ඉන්නට පුළුවන්ද කියන ප්‍රශ්නය කෙනෙක් අහලා තියෙනවා. මම හිතන්නේ වර්තමාන කාලේ මේ තියෙන බෝධිසත්ව විසම චර්යාවත් එක්ක තමයි මේ ප්‍රශ්නේ යොමු කරන්නට ඇත්තේ. මේ බෝසත්වරු බෝසත්වරු කියලා මතුවෙන අය. බෝධිසත්වයන් වහන්සේලා විශේෂයෙන්ම මම බෝධිසත්වයෙක්ට බෝධිසත්වයෙක් කියලා එහෙම කෑ ගහගෙන යන පිරිසක් නෙමෙයි. බෝධිසත්වයන් වහන්සේ කියලා කියන්නේ අර සම්බෝධිය සඳහා තමන්ගේ මනස විවිධ පැතිකඩවල් වලින් හුරු පුරුදු කරන සාමාන්‍ය සීමා බුද්ධත්වයේ සඳහා පාරමිතා කරන පුරණ උතුමන් වහන්සේ නමක් නම් සාමාන්‍ය මිනිස්සුන්ගේ තියෙන සීමාවන් අතික්‍රමණය කරලා සාමාන්‍ය මිනිස්සුන්ගේ තියෙන සීමාවන් අතික්‍රමණය කරලා ඒකට හිතාගන්නවත් බැරි ප්‍රමාණයකට අසීමාන්තිකව කුසලයේ පැත්තේ තමන්ගේ මනස පුරුදු කරන දෙයකට අපි කියනවා පාරමිතා පුරීමක් කියලා. ඒත් බෝධිසත්වයන් වහන්සේලා ඒක විවිධ පැතිවලින් පාරමිතා පුරනවා. බෝසත් චරිතය කියන එක අද කාලේ ඉන්න බෑ. ඕන තරම් ඉන්න පුළුවන්. ඕන තරම් බෝධිසත්වවරු ඉන්න පුළුවන්කම තියෙනවා. බැරි කමක් නැහැ. නිවන ප්‍රාර්ථනා කරගෙන යන ඕන කෙනෙක් බෝධිසත්වෙක් තමයි. හැබැයි බුද්ධ ශාසනයේ බෝධිසත්වයාට හිමි තැන මොකක්ද? බෝධිසත්වයන් වහන්සේ කියලා කියන්නේ කෙලස් ප්‍රහාණය කළ උතුමන් වහන්සේ නමක් නෙමෙයි. සමවිත බෝසතාණන් වහන්සේලා මහා ශ්‍රේෂ්ඨතර පුද්ගලයෝ වුණාද? නැහැ. සමහර වෙලාවට බෝසතාණන් වහන්සේලා මහා අකුසල් කරන අය වෙලා හිටියා. අපි අද බෝධිසත්වෙක් වගේ කියලා කියන්නේ තමන්ගේ චරිතය ජීවිතය තාමත් හොඳට පවත්වාගෙන යන කෙනෙකුට නෑ සමහර අවස්ථාවල බෝසත්තාණන් වහන්සේ කියලා කියන්නේ මේ තමන්ගේ චරිතයේ බොහෝම අපකීර්තිමත් දේවල් සිද්ධ කරපු අවස්ථාවන් අපිට දකින්න පුළුවන්කම තියෙන බෝසත් චරිතය හැටියට. ඒ නිසා අද දවසේදී මේ මේ මහා නරක කෙනෙක් හිට වෙනකොට බෝධිසත්වයෙක් වෙන්න පුළුවන්. එයාගේ බෝධිසත්ව ගුණාංගයන් තියෙන්න පුළුවන්කම තියෙනවා. එන නරක බෝධිසත්වයක් කියන්නේ නරක ගතිය බෝධිසත්වකමක් කියන එහෙම නෙමෙයි වැරදි විදිහට ගන්න එපා. බෝධිසත්වය කියන්නේ මේ බුදුදහම ඇතුලේ මහා ශ්‍රේෂ්ඨ උත්තරීතර චරිතයක් වැරදීන් රහිත කෙනෙක් කියන එක නෙමෙයි බෝධිසත්වරයෙක් කියලා කියන්නේ. එහෙනම් බෝධිසත්වරයෙක් කියලා අමුතුවෙන් වන්දනා කළ යුතු මහා ගෞරව සම්මානයකට පාත්‍ර කළ යුතු චරිතයක් හැටියට දක්වන්නේ නැහැ බෝධිසත්වරයෙක් කියන එක. අපේ හිතේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව තිබෙන මහා උත්තරීතර ගෞරවය නිසා අපි බෝධිසතාණන් වහන්සේ කියන ඒ උතුම් தත්ත්වය පිළිබඳව අපිට ගෞරවයක් තියෙනවා. හැබැයි ඇතැම් අවස්ථාවල අපි ගත්තොත් බෝසතාණන් වහන්සේ එක අවස්ථාවකදී ඒ ස්ත්‍රීන්ව පිළිකුල් කරනවා කාන්තාවන්ව තමන්ගේ මවගෙන් කිරිබොන එක පවා ප්‍රතික්ෂේප කරනවා නමුත් පසු කාලීනව ස්ත්‍රීන් පිළිබඳව දැඩි ලෝලත්වයක් ඇති කරගෙන බෝසතාණන් වහන්සේ හසුවන හසුවන පිරිමියා පිරිමියාව මරන්න පටන් ගන්නවා මේ බෝසතාණන් වහන්සේගේ චරිතයේ තිබුණ එක අවස්ථාවක් හසුවන පිරිමියෙක්ව මරන්න පටන් ගන්නවා බෝසත් සිරිත කියලා කියන්නේ හැම වෙලාවකදීම පරිපූර්ණ චරිතයක් නෙමෙයි සමහර වෙලාවලදී බෝසතාණන් වහන්සේ අපාගත වුණා. සමහර අවස්ථාවලදී නිරේගාමී වුණ අවස්ථාවකට දකින්න පුළුවන්කම තියෙනවා. මුගපක්ඛ ජාතකයේ දිහාරගෙන බලන්න. උන්වහන්සේ තමන් වහන්සේගේ පෙර ජීවිතයේ පිළිබඳ ජාති ස්මරණ ඥාණයෙන් මෙනෙහි කරලා බලනකොට උන්වහන්සේට පේනවා ජී ජීවිතයට කලින් ජීවිතේ රජකම් කරලා කරගත්ත අකුසල් ටික නිසා ඊට පසු ජීවිතේ පෙර ජීවිතේ අපායේ ඉඳලා දුක් විඳලා මෙතෙන්ට ඇවිල්ලා තියෙන කියලා. මේ ජීවිතෙත් ඕක කරලා අපාය යන්න වෙයි කියන බයට උන්වහන්සේ කොර වෙලා වගේ උන්වහන්සේ රඟපානවා. අබිනිෂ්ක්‍මණය කිරීම අදහස ඇති. ඒ වගේ දැන් බෝසතාණන් වහන්සේ අපාය යන්නත් පුළුවන් වුණානේ අපායටත් ගියානේ දුක් විඳන්නේ. ඒක බෝධිසත්වරේක්ෂ කියලා කියන්නේ මුළු ලෝකයේම සම්භාවනාවට ප්‍රාප්ත වෙන, පාත්‍ර කරන මහා ගෞරවණීය චරිතයක් නෙමෙයි. ගුණය නිසා පුද්ගලයෙක් ගෞරවයට පාත්‍ර වෙනවා. බෝසතාණන් වහන්සේගේ කරුණාව නිසා මෛත්‍රිය නිසා බෝධිසත්ව චර්යාවක් සිද්ධ වෙන වෙලාවේදී ඒ ගුණාංගය නිසා ඔහු ගෞරවයට පාත්‍ර වෙනවා. එහෙම නැතුව බෝධිසත්වයේ වංචාවක් කරන වෙලාවේදී ඒ වංචාවට ගිහිල්ලා ගෞරව කරන්න ඕන කියන එක නෙමෙයි කරන්නේ. බෝධිසත්වයෙක් කියන කෙනෙක් වැරදි දෙයක් කරනකොට ඒ වැරදි දෙයට අපි ගිහිල්ලා ගෞරව කරනවා කියන එක ඒත් ඔහු අදහනවා කියන එක නෙමෙයි කරන්න ඕනේ. අපි බෝසතාණන් වහන්සේ කියන චරිතය පූජනීයත්වයෙන් සලකන මහා උත්තරීතර කෙලෙස් ප්‍රහාණය කරගත්ත මට්ටමේ දෙයක් බවට බුදුදහම ඇතුලේ සලකන්නේ නැහැ. බෝසතාණන් වහන්සේලාත් වරදවාගත්ත තැන් ඕන තරම් තියෙනවා. ඕන තරම් තියෙනවා වරදවාගත්ත තැන්. ඒ හින්දා අපි තේරුම් ගන්නට ඕනේ බෝධිසත්වයේ කියන්නේ කවුද කියන එක පිළිබඳව තේරුම් ගැනීමේදී ගුණාංගයන් තුළ බෝධිසත්වවරුන් හඳුනා ගන්නට. ඒකේ අදහස් කළේ ගුණාංග තුලින් හඳුනා ගන්නට කියලා ගුණවතෙකුට සිල්වතෙකුට සීලය නිසා ගුණය නිසා ගරු කරනවා ඒ ඒකේ සිල්වත් බවට සහ ගුණවත් බවට ගරු කිරීමක් ඉදිරියට ඒකම තමයි බෝධිසත්වයෙකුට කරන ගරු කිරීම බවට පත්වන්නට ඕනේ ඒකෙන් කියන්නේ යම් කිසි කෙනෙක් බෝධිසත්වයෙක් කියලා මේ චීවරයක් දරාගත්ත අයත් ගිහිල්ලා ඔහුට වැඳ වැටෙන්න ඕනේ කියන එක නෙමෙයි. දැන් මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ අනාගතයේ මතු මෛත්‍රී නමින් සම්මා සම්බුද්ධත්වයට පත් වෙන මහ උතුමන් වහන්සේ නම. හැබැයි එහෙමයි කියලා මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ ආවොත් මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේට භික්ෂුවක් හැටියට භික්ෂුව සිවුරු පරවගෙන ගිහිල්ලා වැඳ යුතු නැහැ. භික්ෂුන් වහන්සේ අද ඉන්නේ අර කාම ලෝකෙක ඉන්න දෙවි කෙනෙකුට වඩා උත්තරීතර සත්‍යයක් තමයි භික්ෂුන් වහන්සේ කියලා කියන්නේ. චීවරයක් දරාගත්ත ඒ මස්තමේ සීලයක් ගුණයක් තියෙන කෙනෙක් කියලා කියන්නේ අර බෝසත් චර්යාවට වැඩිය මහා ශ්‍රේෂ්ඨ උත්තරීතර තැනක් තමයි එතනදී භික්ෂුවක් හොබවන්නේ. මම මේකෙදි අදහස් කළේ මේ වර්තමාන චර්යාවන් එක්ක අපේ සමාජයට පණිවිඩයක් ගන්නට අවශ්‍ය නිසා මේ බෝසත්වරු බෝසත්වරු කියලාවත් බෝසත්වරු කියන්නේ ඔබ ගිහිල්ලා වන්දනාමාන කරගෙන ඔබ ගිහිල්ලා පූජ පූජනීයත්වයෙන් සලකලා ගිහිල්ලා බණ අහන්න ඕනේ කියන එක නෙමෙයි. අද ඔය එන පුද්ගලයා ඔය කරන වර්ධවා ගැනීම නිසා ඔය කරන විකාර රූපී දේවල් නිසා එයා දුගතිගාමී වෙනවා. ඔබවත් දුගතිගාමී කරව. ඒ නිසා ඒ වගේ දේවල් වලින් පරිස්සම් වෙන්න. හැබැයි බෝධිසත්වරයෙක් හෝ වේවා නොබෝසත් වූ හෝ වේවා බෝසත් නැති කෙනෙක් හෝ වේවා ශීලයේ තුල හික්මෙනවා නම් ගුණයේ තුල හික්මෙනවා නම් ඔබ ගරු කරන්න. ඒ ශීලයේ වෙනුවෙන් ඒ ගුණය වෙනුවෙන් ඔහු පුරණ ධර්මයේ වෙනුවෙන් ඔහුට ගරු කරන්න. ඒකට බෝසත්ද නැද්ද කියන එක අදාළ වෙන්නේ නැහැ. ඒ නිසා සියල්ලෝ බෝධිසත්වවරු තමයි. ඇයි? එක්කෝ ධර්ම මාර්ගයේ කියදෙනවා නම් එයා බෝධිසත්වෙක් නේ. අරිහත් බෝධියට හෝ පච්චේක බුද්ධ බෝධියට හෝ එමත් නැතිනම් සම්මා සම්බුද්ධත්වයේ සඳහා තම මනස පුරු පුරුදු කරන කෙනෙක් ධර්මයේ කියදෙනවා, ಗುಣ පුරනවා, සිල්වතෙක් කියලා කියන්නේ. ඒ සීලයට ගරු කරන්නේ, ගුණයට ගරු කරන්නේ. ඒ තමයි බෝධිසත්වයකට ගරු කිරීම කියලා කියන්නේ. හැබැයි ඔය කාලෙන් කාලෙට මතුවෙන කිසිම ගුණයක් නැති ශාසන ධර්මය ව්‍යාපාරයන් සඳහා යොදා ගන්න උත්සාහවත් වෙන තමන්ගේ පටු කෙලෙස් ධර්මයන් සංතරපණය කර ගැනීම සඳහා ධර්මය භාවිත කරන දුර්ගුණයන් හුවා දක්වන්න උත්සාහවත් වෙන ගුණයන් හැටියට එබඳු පුද්ගලයින්ට බෝධිසත්වා රෝපණය කළ මහ ගුණවතුන්ය මතු බුදු වෙනවාය කියන දේවල් ආරෝපණය කරලා මේ ධර්මයත් එක්ක පහළට ඇද දාන්න හොඳ නෑ. අන්න ඒක තේරුම් අරගන්නට ඕනේ ප්‍රධාන දෙයක් මේ බෝධිසත්ව චර්යාව පිළිබඳව බෝසත්වරු පිළිබඳව කතා කිරීමේ. ඒ නිසා අපි තේරුම් ගැනීම කියන එක ඉතාම වැදගත් වෙනවා. කවුද බෝධිසත්වයෙක් කියන්නේ? මොකද්ද බෝධිසත්ව චර්යාව කියන්නේ? ඒ වගේම බෝධිසත්වයෙකුට අපි වඳින්න ඕනේද? මේ දේවල් පිළිබඳව අපි තේරුම් අරගෙන ඉන්න එක ඉතාම වැදගත්. අපි බෝධිසත්වයෙක් කියලා කියන්නේ අපි හැමෝම ගිහිල්ලා දන නමලා දන්ද නමස්කාරයෙන් වන්දනා කළ යුතු පිරිසක් නෙමෙයි. අපි ගුණවතෙකුට වන්දනා කරනවා. අපි සිල්වතෙකුට ගිහිල්ලා වන්දනා කරනවා. එයා බෝධිසත්වෙක් වෙන්න පුළුවන්, නැති කෙනෙක් වෙන්න පුළුවන්. ධර්ම මාර්ගයේ යන කෙනෙක් නම් නැති කෙනෙක් කියන්න බෑ. ඒ නිසා ඔබ සබුද්ධිකව කටයුතු කිරීම තමයි වැදගත් වෙන්නේ. ඉතින් මුල් මුලින් යොමු කළ ප්‍රශ්නයට අහුව බෝසතාණන් වහන්සේලා ධම්මානුදාන ප්‍රතිපදාව තුළ අනිවාර්යයෙන්ම ඉන්ද්‍රිය වැඩිවීමක් සිදු කරනවා. ඉන්ද්‍රිය අසීමාන්තිකව වඩනවා. ඒ ඉන්ද්‍රිය අසීමාන්තිකව වඩනවා සාමාන්‍ය සීමාව ඉක්මවා යන විදිහට අසීමාන්තිකව දියුණු කරනවා බෝසත්චර්යාව ඇතුළත සෑම බෝධිසත්වයන් වහන්සේ නමක්ම සම්මා සම්බුද්ධත්වයට පෙර ආතුව ඒකේදී අදහස් කළේ සියලු ඉන්ද්‍රිය සමතාවය උපදෝගෙන නිවන් දකින්නවා කියන තැනට අදාළ වෙනවා කියන එක නෙමෙයි. දැන් කෙනෙක් ශ්‍රද්ධාව කියන දේ වඩන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම කෙනෙක් වීරය කියන දේ වඩන්න පුළුවන්කම තියෙනවා. ප්‍රඥාව කියන දේ වඩන්න පුළුවන්කම දෙනවා. විවිධ පැතිකඩවල වලින් තමන්ගේ මනස අසීමාන්තිකව වර්ධනය කිරීම බෝධිසත්ව චර්යාව ඇතුලේ අපට දකින්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඊළඟට ප්‍රශ්නයක් යොමු වෙලා තියෙනවා. ඇසට පෙනෙන්නේ වර්ණ සතහන උවත් අපට දරුවාම පෙනේ. විඥාන විඥාන ස්ථිතිය හරහා මේ සිදුවන බව හැඟේ. එලෙස වද දරුවා ඇසට නොපෙනෙන බවත් හැඟේ. මෙහිදී සිදුවන්නේ ඇසින් වර්ණ සතහන දැකීමත් මනසින් දරුවා කියා දැනගැනීමක් නේද? නිවැරදිතාවයක් තිබේද කියලා අහනවා. ඔව් ඇත්තටම දරුවා කියන එක කවදාවත් ඔබේ ඇහැට දකින්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඇහැට පේන්නේ රූපය කියන එක. රූපය පෙනෙන තැනක ඔබ ඇති කරගත්ත ප්‍රඥප්ති මාත්‍රික දැනුමක් තමයි දරුවා කියලා කියන්නේ. ප්‍රඥප්තිය කියන්නේ. අනුගත දෙයක්. මේ තමයි දරුවා. ඒ වගේ මේ ඇතිවෙන ඔබට දැනෙන පුද්ගල බව කියන එක. කෙනෙක් ඉන්නවා රූපේ පැත්ත කෙනෙක් ඉන්නවා කියන එක ඔබේ සංකලේශී මනසෙහි තියෙන ස්වභාවය. ආශ්‍රවයන්ගින් ඇසුරු වෙන ඒ මනසේ තියෙන ස්වභාවය තමයි ඒක. පේන රූපය කෙනෙක් දෙයක් පුද්ගලයෙක් කරලා පෙන්නනකම. රූපායතනයේට දැන් අපි සලආයතන නිරෝධය පිළිබඳ මුලින්ම කතා කරනකොට කිව්වා අපි මනසේ අත්දැකීම රූපේ පැත්තෙන් පේනකොට රූපය කෙනෙක් වෙලා රූපය දෙයක් වෙලා අපිට පේනවා කියලා. අනේ රූපය කෙනෙක් බවට පත්වන රූපය දෙයක් බවට පත්වන බවෙන් අපිට මිදෙන්නට පුළුවන්කම තියෙනවා. ඒක ඉක්මවා යන්නට අපිට පුළුවන්කම තියෙනවා. සම්පූර්ණම අපේ මනස අර රූපයට සීමා කරගන්න වාසය කිරීම තුළ. රූපේ පැත්තට අපි සීමා වෙලා ඒක ඇතුළේ වාසය කිරීමක් නැති වුණොත් අපි කොටිම කිව්වතර විඥාන ත්‍ිතියක් බවට පත් කරගන්නේ නැති වුණොත් රූපය විඥාන ත්‍ිතියක් බවට පත් කරගන්නේ නැත්නම් රූපේ පැත්තේ අපිට දරුවෙක් වුණ කෙනෙක්ව හම්බ වෙන්නේ නැහැ. අපිට සද්දේ පැත්තේ දරුවගේ හඬ අහන්න ලැබෙන්නේ නැහැ. සද්දේ සද්දයක් විතරනම් ඒක කොහොමද දරුවෙක්ගේ සද්දයක් වෙන්නේ? රූපේ රූපයක් විතරනම් ඒක කොහොමද දරුවගේ රූපේ බවට පත් වෙන්නේ? ඒක ඒ මොහොතේ ඉපදුණු රූපයක් නම් ඉතුරු නැතුව Nirodheට පත්වන දෙයක් නම් ඒක කොහොමද දරුවා වෙන්නේ? ඒ හින්දා එතනින් මෙහා තියෙන සෑම දෙයක්ම අපි ඇති කරගන්න දේවල්, මනසෙන් ඇති කරගත්ත ප්‍රක්ෂේපණයන් තමයි අපිට බාහිර සතර මහා ධාතු පැත්තට දාලා අපි බලන්නේ මේක දරුවා කෙනෙක් පුද්ගලයෙක් කියන එක පිළිබඳව. නිසා ඒයින් අපි මිදෙන්නට අවශ්‍යයි. ඊට පස්සේ අපිට ඊළඟ ප්‍රශ්නය හැටියට යොමු වෙලා තියෙනවා අරමුණු කීයක් සම්පත්තග්‍රාහී වෙනවාද යන්න පැහැදිලි කර දෙන්නට කියලා. සම්පත්තග්‍රාහී සහ අසම්පත්තග්‍රාහී කියලා අපේ ආයතනයන් කරා පැමිණෙන අරමුණු කොටස් දෙකකට බෙදෙනවා. සම්පත්තක් ගාහි කියලා කියන්නේ ඇතැම් දේවල් තියෙනවා ඒ දේවල් ඇවිල්ලා ස්පර්ශ වීමම වෙන්න ඕනේ. අපි ගත්තාම දිවට රසය කියන එක සම්පත්තක් ගාහි. දිවට රසය ගෑවෙන්නේ නැති වුණොත් අපිට එහි රස දැනෙන්නේ නැහැ. අපිට ඒ නිසා තමයි දුරේ දුර ඉඳලා බලලා ඔබට ආහාරයක රස කියන්න බැරි. හොද්ද රස බලන්න වෙන්නේ කොහොමද ඔබට? ඔබ උයන පිහින ව්‍යංජනයක බතක රස බලන්න වෙන්නේ කොහොමද? ලුණු ඇතිද ලුණු වැඩිද කියලා බලන්න වෙන්නේ කොහොමද? ඇස් දෙකෙන් බලලා ඔබ කියනවාද? එහෙම නැත්නම් ටිකක් අරගෙන ඔබේ දිවේ ගාලා ඔබ බලනවා. ඔබේ දිවට තියාගෙනම ඒ ඒ වෙත ඒ රූපයේ ස්පර්ශ කරලම තමයි ඔබට තේරුම් ගන්න වෙන්නේ ඒක ඒකේ රසය ප්‍රමාණවන්ත කියන එක. ඇයි? රසය සම්පත්තක් ගායයි. ඒක ඇවිල්ලා ස්පර්ශ වෙන්නම අවශ්‍යයි. කයට පොට්ටබ්බේ කියන එක සම්පත්තග්‍රාහි. ඒක ඇවිල්ලා ස්පර්ශ වෙන්නම ඕනේ රළුද සියුම්ද කියලා කියන්නේ. ඒක අල්ලලා බලලා අපි කියනවා මේක රළු වගේ පෙනුනට මේක හරි සියුම්නේ, හරි සිනිඳුයි. සිනිඳු වගේ පෙනුනට ඒක හරි රළුයි කියලා අපි සමහරලාට කියනවා. ඇයි? ඒක ස්පර්ශයෙන් තමයි රළු සියුම් බව කියන එක, පොලාරික බව මේ ආදී පටවි හිතෙන ස්වභාවය පිළිබඳ පොට්ටබ්බේට අදාළ ගුණාංග පිළිබඳව අපිට තේරුම් ගන්න පුළුවන්කම තියෙන යම් කිසි වස්තුවක් උණුසුම් බව කියන එක රස්නේ කියන එක දකින්න ඇහැට පුළුවන්කමක් නැහැ. ඒක කයට ස්පර්ශ වෙන්න ඕන. ඒ විදිහට තමයි අපිට ඒක සම්පත්තග්‍රාහී දේවල් තේරුම් ගන්නට ඕන. හැබැයි ඇහැට රූපය කියන එක සම්පත්තග්‍රාහී නෑ. වර්ණය කියන එක දුර තියෙනකොටම එහි ඡායා මාත්‍රය මෙහි පතිත වීම ප්‍රමාණවත් වෙනවා. ඒ පිළිබඳව අරමුණ දැනගන්න. ඒක ඇවිල්ලා ඒක වදින්න ඕනේ නෑ. එහෙම වුණොත් ගින්නක් බැලුවොත් එහෙම ඇස් පිච්චෙන්න වෙන එක සම්පත්තග්‍රාහී වුණොත්. එහෙම ඒක ඇවිල්ලා හැප්පෙන්න මොන වුණොත් එහෙම. ශබ්දය කියන එකත් අසම්පත්තග්‍රාහී. ඒක ශබ්දය කියන එක ඒ ඒ තන තියෙන දකුණක් ගැහුවාම අපේ කම් පුපුරන්නේ නැහැ. ඇයි? ඒ ශබ්දය කන ඇතුළට පැමිණෙනවා කියන එක වෙන්නේ නැහැ. අපිට ඒ ශබ්දය කියන එක හැම වෙලාවකදීම අපි කියොත් මේවා තරංගායාමයක් වගේ නේ. වතුරක් මැද්දට ගල් කැටයක් විසි කළොත් එතන ඇති වෙනවා යම් තරංගයක්. එතන තරංගයක් එතන ජල තරංගයක්. ඒ කියන්නේ අපි කිව්වතර රවුමක් යනවනේ. වතුරේ වැල්ලක් නගිනවා රවුමට වතුරක් මැද්දට ගලක් දැම්මාම. එතකොට මේ ගල දාපු තැනින් නැගෙන අර රවුමට යන ජල තරංගය අපිට පේනවා. එතනින් පටන් ගන්න එක ගිහිලා අර ඉවුරේ හැප්පෙනවා වගේ, බැම්මේ හැප්පෙනවා වගේ පේනවා. ඇත්තටම බැම්මේ හැප්පුණේ අර ගල දාපු තැන තිබුණු වතුර ටිකද එහෙම නැත්නම් ඉවුරයින තිබුණු වතුර ටිකද? දැන් මෙහැප්පුනේ ඉවුරයින තිබුණු වතුර ටිකනේ. අන්න ඒ වගේ තමයි මේ ශබ්දය කියන දේ අර අතන සිදු වුණ කම්පණය කියන එක මහ භූත ටික එතනින් ඇවිල්ලා මේ කන ළඟට කම්පණය වෙලා හැම වදින දෙයක් වෙන්නේ නෑ. කන ළඟ තියෙන වායෝ ධාතුව තමයි අර රටාවට අනුව කනට ස්පර්ශ වීම කියන දේ සිද්ධ වෙන්නේ. ඒ නිසා ඒකටත් කියනවා අසම්පත්තග්‍රාහී. ඒවා සම්පත්ත නැහැ. අසම්පත්තග්‍රාහී. ඇහැට රූප දකිනකොට ඒවා අසම්පත්තග්‍රාහී. කනට ශබ්දය කියන ඒවා අසම්පත්තග්‍රාහී. ඒ නිසා තමයි අපිට ඔය රූප ප්‍රක්ෂේපණය කරන්න පුළුවන්කම තිබිලා තියෙන්නේ ටීවී එකෙන් රූප බලන්න පුළුවන් අපිට දුරකථන වලින් ශබ්ද අහන්න පුළුවන් අපිට ඒ වගේ දේවල් කරන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ ඒ හේතුව නිසාම තමයි. ඒ වගේම අපිට බෑ රසය කියන එක මැසේජ් කරන්න බෑනේ නේ. ඔබට රසය කියන එක ඊමේල් කරන්න එහෙම බෑ. ඒකට ඒ වගේ අපිට අර සම්පත්තග්‍රාහී දේවල් සම්පත්තග්‍රාහීම වෙන්න ඕනේ. අසම්පත්තග්‍රාහී වෙන්නේ නෑ. ඒ නිසා සම්පත්තග්‍රාහී සහ සම්පත්තග්‍රාහී කියන දේවල් බෙදනකොට රූපයේ පැත්තේ ඇස සහ කනට ඇතිවෙන ශබ්දය කියන එක සම්පත්තග්‍රාහී වෙන්නේ නෑ අසම්පත්තග්‍රාහී. ඒ වගේම නාසය, දිව, කය කියන මේ දේවල් වලට කියන අපි අසම්පත්තග්‍රාහී කියලා අරමුණ පැමිණීම කියන එක ඒ හැම තැනකටම අනිවාර්යයෙන්ම අවශ්‍ය දෙයක් වෙලා තියෙනවා. ඒ කියන්නේ දිවට, නාසයට, ඒ වගේම කයට ඒ ධර්මයේහි පැමිණීම කියන එක අත්‍යන්තයෙන්ම අවශ්‍යලා තියෙනවා. පැමිණුනේ නැති වුණොත් එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ඒ ආයතන ටික ඊට වඩා වෙනස් වෙනවා. ඊළඟට සුවිශේෂ ප්‍රත්‍යයන් අතරින් අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය සහ සහජාත ප්‍රත්‍ය අතර වෙනස කොමස්ද කියන එක අහලා තියෙනවා. අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය කියලා කියනකොට එකිනෙකට ප්‍රත්‍ය වෙනවා කියන එක සහජාතයි කියනකොට එකට හට ගන්නවා කියන එක. මේ ගැන ප ဋ ාණ ප්‍රකරණය පිළිබඳව කරන දේශන මාලාවේදී අපි කතා කරලා තියෙනවා අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය සහ සහජාත ප්‍රත්‍ය කියන එක එකිනෙකට වෙනස් වෙන තැන් මොනවාද කියන එක පිළිබඳව. අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය කියන එකේදී එකක් එකකට ප්‍රත්‍ය වීම තමයි එතනදී සිද්ධ වෙන්නේ. සහජාතයි කියලා කියන්නේ හට ගන්නවා කියන එක. එකට උපදිනවා කියන එක. එතකොට එකට ඉපදීම් විදිහට ප්‍රත්‍යවීම ප්‍රත්‍යවීම සිද්ධ වෙනවා. ඒ ධර්මය තමන් එක්ක එකට උපදින අයගේ ඉපැද්මට හේතු වෙනවා කියන එක. එතකොට ඉපදුණු ධර්මයන්ගේ ඒ ඒ දේට උපකාර කරගන්න බව අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය කියන එක. ඊට පස්සේ අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යතාවය කියන එක අර එකට ඉපදුණු සීමාවට විතරක් සීමා වෙන්නේ නැතුව අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යතාවය කියන එක ඊට වඩා වෙනස් ගැඹුරට යන දෙයක් බවට පත් වෙනවා. බටමිටි දෙකක් එකට හේතු කරලා තිබුණාම එක බටමිටියක් අනිත් බටමිටියට උපකාර වෙනවා. එතකොට මේ බටමිටි දෙකම පළවෙනි එක දෙවන එකටත් දෙවන එක පළමු එකටත් එක හා සමානව දෙදෙනා දෙදෙනාටම උපකාර කරගෙන තියෙනවා වගේ තමයි අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යෙහි තියෙන ස්වභාවය බවට පත්වන්නේ. ඒ වගේ ඇතැම් අවස්ථාවල වෙන් වූ ධර්ම දෙකක් වෙන් වූ අපීතම සිත් දෙකක් කියලා අනේ සිත් දෙකක නැතිනම් ඒ බඳු තැනක ඇති වෙන අන්‍යමඤ්‍යතාවය කියන එකක් තියෙන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ එතනදී අදහස් කළේ පටිච්චසමුප්පාදාදී ධර්මයන්ගේ සිදුවන අන්‍යමඤ්ඤ ප්‍රත්‍යතාවය වගේ දේවල්. එහෙම දේවල් වෙනකොට එහි අන්‍යමඤ්ඤ ප්‍රත්‍යතාවය කියන එක අර සහජාතව ඇතිවෙන ධර්මයක් මේ සහජාතයි කියලා කියන්නේ එකට උපදිනවා කියන එක. එකට හට ගන්නවා කියන එක. ඒකට එකට හට ගන්නවා කියන බව නැතුව එකට උපදිනවා කියන එක නැසුව අනිමඤ්ඤ ප්‍රත්‍යතාවයේ වෙනම ප්‍රත්‍ය වන්නට පුළුවන්කම තියෙනවා. හැබැයි සහජාත ප්‍රත්‍ය කියන එක සෑම මොහොතකම එකට උපදින අනික් ධර්මයන්ට ඒ අනිකුත් එක් එක් ධර්මයේ උපකාර කර ගැනීම තමයි එහි ප්‍රත්‍ය වීම සිදු කරලා තියෙන ක්‍රමයේ බවට පත්වන්නේ. ඉතින් මේ පිළිබඳව වැඩි විස්තර ප ဋ ාණ ප්‍රකරණය පිළිබඳව සුවිශි ප්‍රත්‍ය විභාගය පිළිබඳව කරන ප ဋ ාණ දේශනා මාලාවේදී ඔබට ඒකට ශ්‍රවණය කරලා සති TV YouTube නාලිකාවේ තියෙන කරපු දේශනා ටික ඔබට ශ්‍රවණය කරන්නට පුළුවන්කම තිබෙනවා. ඊට පස්සෙ අපිට ඊළඟ ගැටලුව හැටියට යොමු වෙලා තියෙනවා අනිත්‍ය සංඥාව වඩන ආකාරය පැහැදිලි කරලා දෙන්නට කියලා. අනිත්‍ය සංඥාව කියලා කියනකොට අපි දීර්ඝ ලෙස කතා කරන්නට තියෙන දෙයක් අනිත්‍ය සංඥාව කියන එක මුලින්ම ඔබට සිහිපත් කරන අනිත්‍ය සංඥාව පිළිබඳව කරපු බොහෝ දේශනාවන් සති TV YouTube නාලිකාව ඔස්සේ පරමත්ත කියන YouTube නාලිකාව ඔස්සේ ඔබට දකින්න පුළුවන්කම තියෙනවා මේ පිළිබඳව දීර්ඝව වෙනමම සාකච්ඡා කරපු දේශනාවන් හැටියට අනිත්‍ය සංඥාව කියන එක අපි වඩනකොට භාවනාවක් හැටියට පුරුදු කිරීමේදී මෙහි මූලිකම දේ බවට පත් වෙන්නේ පටන් ගත්ත වෙලාවේ ඉඳලා නැති වෙනවා නැති වෙනවා නැති වෙනවා අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කියලා හිතන එක නෙමෙයි අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කියලා මන්ත්‍රයක් වගේ හිතින් හිතන එක එහෙමක් නෙමෙයි. ඒ වගේම ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඥානය අනිත්‍යයි, චක්කු සම්පස්සේ අනිත්‍යයි, චක්කු සම්පස්සේ උපන් වේදනාව අනිත්‍යයි කියලා මේ විදිහට එක එක එක එක ලිස්ට් එකක් හදාගෙන අනිත්‍යයි කියලා හිතන එකක් නෙමෙයි. අනිත්‍යයි කියලා කියනකොට අපිට ඒක නුවණක් උපදින විදිහට අපි අනිත්‍ය පිළිබඳව සම්මර්ෂණය මෙනෙහි කිරීම කියන එක කරන්නට අවශ්‍යයි නුවණක් උපදින විදිහට. කොහොමද නුවණක් උපදින විදිහට අපි අනිත්‍ය කියන දේ වඩන්නේ අනිත්‍ය කියන දේ බලන්නේ ඔබට බලන්නට වෙනවා ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ මේ රූපය මේ රූපේහි හට ගැනීම ඉති රූපස්ස අස්තංගමෝ මේ රූපේහි තියෙන අස්තංගමෝ ඉති වේදනා ඉති වේදනාය සමුදයෝ ඉති වේදනාය අස්තංගමෝ මේ වේදනාව මේ වේදනාවේහි සමුදය මේ වේදනාවේහි අස්තංගමෝ මෙන්න මේ විදිහට රූපය, වේදනාව, සංඥාව, සංඛාරය, විඥානය කියන මේ ස්කන්ධ පහ කියලා කියන්නේ මෙන්න මේ ටික මේ ස්කන්ධ පහේ හට ගැනීම, මේ ස්කන්ධ පහේ වැයවීම කියලා මේ ධර්මයන් පිළිබඳව ඔබ දකින බව හට ගැනීම සහ වැයවීම අනුව දකින බව තමයි මෙතනදී අනිත්‍ය සංඥාව කියලා කියන්නේ. එහෙනම් ඉස්සෙල්ලාම අනිත්‍ය වශයෙන් දකින්නට ඔබට අනිත්‍ය දැකිය යුතු දේ පිළිබඳව පැහැදිලි වෙලා තියෙන්නට ඕනේ. ඔබ අනිත්‍ය දැක්ක යුත්තේ gedara නෙමෙයි. ඔබ අනිත්‍ය දැක්ක යුත්තේ අම්මගේ නෙමෙයි. ඔබ අනිත්‍ය දැක්ක යුත්තේ තාත්තගේ නෙමෙයි. මේ විදිහේ දේවල් වල නෙමෙයි භෞතික දේවල් වල අනිත්‍යයක් නෙමෙයි ඔබ දැක්ක යුත්තේ. අනිත්‍ය දකින ඔබ විසින් ඉස්සෙල්ලම ස්කන්ධයන්ගේ ස්වභාවය පිළිබඳව තේරුම් ගන්නට ඕන. මෙන්න මේ ධර්මයේ ස්කන්ධ කියලා කියන්නේ රූප, වේදනා, සංඥා, සංඛාර විඥාන කියන්නේ. ඒකට ඇහැට පේන රූපේ කියන තැන තේරුම් ගන්න නැතුව අනිත්‍ය වශයෙන් දකින්නේ මොකක් ගැනද? කනට ඇහෙන ශබ්දේ කියන තැනක ඔබ ස්කන්ධ ටික තේරුම් ගන්න නැතුව ඔබ මොකේකද අනිත්‍ය කියන එක දකින්නේ. එහෙනම් අනිත්‍ය සංඥාව අධීර තුනක් යටතේ ඔබට ප්‍රගුණ කරන්න පටන් ගන්න පුළුවන්. පටන් ආරම්භ කරන්න පුළුවන්කම තියෙනවා. මොකද්ද මේ අධීර තුන? කියන්නේ පළවෙනි එක තමයි ඉති රූපං ඉති වේදනා ඉති සංඥා ඉති සංඛාරා ඉති විඥාන. මේ රූපය මේ වේදනාව මේ සංඥාව මේ සංඛාරය මේ විඥානය කියලා දකින්න එක තමයි අනිත්‍ය සංඥාව වැඩිමෙහි ඔබට තියෙන පළමු පියවර. පළමු පියවර තමයි මේ ස්කන්ධ පංචකය හඳුනා ගැනීම කියන්නේ. කොහෙන්ද හඳුනා ගන්න ඕනේ? පාඩමක් විදිහට පාඩම් කරගෙනද නැහැ. මේ වර්තමානයේ තුල ඔබේ ඇහැට රූප පේන තැනක ඔබ දකින්න පුරුදු වෙන්න ඕනේ අනාත්ම වූ සතර මහා ධාතු සහ සතර මහා ධාතු ඇසුරු කරගත්ත රූපය. මේ මේක රූපයටයි තිබෙන්නේ. ඒ වගේම හිත පැත්තේ උපදින ස්පර්ශයෙන් උපන් වේදනාව, සංඥාව, සංකාරය, විඥානය කියන මේ නාම ධර්මයන්ගේ ස්වභාවය පිළිබඳ. මෙන්න මේ නාම රූප පිළිබඳව හඳුනා ගැනීම, පේනවා, ඇහෙනවා, විඳිනවා, දැනගන්නවා කියන මේ සෑම තැනකම මේ ස්කන්ධ පංචකයක පැවැත්මක් නේද තියෙන්නේ කියලා ඔබ තේරුම් ගැනීම තමයි අනිත්‍ය අනිත්‍ය භාවනාව කිරීමෙහි අනිත්‍ය සංඥාව ප්‍රගුණ කිරීමෙහි තියෙන මූලිකම පියවර බවට මූලිකම තැන බවට පත්වන්නේ. එහෙනම් ඔබ ඉස්සෙල්ලම තේරුම් ගන්නට ඕන දේ තමයි මේ පේනවා, ඇහෙනවා, විඳිනවා මේ ලෝකයේ තියෙනවා සහ ලෝකයේ තියෙන ලෝකයේ විඳින්නා ඉන්නවා කියලා දැනෙන තැනක ඔබ තේරුම් ගන්නට ඕනේ සෑම මොහොතකම ස්කන්ධ ධර්ම ටිකක් උපදිනවා කියන්නේ. ඇහැට රූප පේනවා කියන්නේ ස්කන්ධ පහක් උපදිනවා. කනට ශබ්ද ඇහෙනවා කියන්නේ ස්කන්ධ ටිකක් උපදිනවා. අන්න ඒ විදිහට දැක්කම ඔබට තේරුම් ගන්න පුළුවන් කොහොමද මේ ස්කන්ධය උපදින්නේ. ඔබට පේනවා අවිද්‍යා කර්ම තණ්හා ආහාර නිසායි රූප උපදින්නේ. අවිද්‍යා කර්ම තණ්හා ආහාර නිසා තමයි රූපේ උපදින්නේ. අවිද්‍යා කර්ම තණ්හා ස්පර්ශ නිසා වේදනා සංඥා සංකාර උපදින්නේ. අවිද්‍යා කර්ම තණ්හා නාම රූප නිසා තමයි මේ ධර්මය උපදින් විඥානය කියන එක උපදින්නේ. මේ විදිහට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පහේ හට ගැනීම වෙන්නේ මෙබඳු ධර්මයන්ගේ පැවැත්මක් නිසා නේද? මේක කියනකොට අපිට අවිද්‍යා කර්ම තණ්හා කියන්නේ අතීත හේතු, ඒ වගේම ආහාරය කියන්නේ වර්තමාන ප්‍රත්‍යතාවය. ඒ වගේම අපිට ස්පර්ශය කියන ගැන කතා කරනකොට ඒක වර්තමාන ප්‍රත්‍යතාවය. ඇහැ රූප චක්කු විඥාන කියන මේ තුන්දෙනාගේ එකතුව නිසා තමයි ස්පර්ශය කියන දේ නිසා තමයි හිතේ පැවැත්ම පේන්නේ. මේ විදිහට අපිට ස්පර්ශ නාම ධර්මයන්ගේ පැවැත්ම ස්පර්ශ ප්‍රත්‍යයෙන් ඇති වෙන්නේ. අර රූපය සහ නාම ධර්මයන්ගේ උපකාර බව ලැබගෙන තමයි විඥානයේ සිත කියන දේ පහළ වීම සිද්ධ වෙන්නේ. මෙන්න මේ හේතු ඇතිකල්හි නේද මේ ධර්මය උපදින්නේ කියලා විශ්ලේෂණාත්මකව මෙනෙහි කිරීම සහ ඒ පිළිබඳව නුවණ පැවැත්වීම තමයි අනිත්‍ය සංඥාව වැඩිමෙහි දෙවන පියවර බවට පත්වන්නේ. පළමු පියවර බවට ස්කන්ධ ප්‍රකට කර ගැනීම ස්කන්ධයන්ගේ ඇතිවීමට තියෙන හේතු පිළිබඳව පිරික්සා බැලීම මේකට තියෙන දෙවන පියවර බවට පත් වෙනවා. තුන්වන පියවර බවට පත්වන්නේ අනිත්‍ය සංඥාව වැඩිීමේ අනිත්‍ය දිනු කිරීමෙහි අස්තංගමේ පිළිබඳව බැලීම. අස්තංගමේ කියලා කියන්නේ මේවා නැති වෙලා යනවා, වැය වෙලා යනවා කියන එක. කොහොමද? වර්තමානයේහි ඇහැ රූප චක්කු විඥාන කියන මේ තුන්දෙනාගේ වැයවීම නිසා පෙනීම කියන එක නැති වෙලා යනවා. ඇහිම, විඳීම මේ හැම දෙයක්ම ස්වභාවය ඒ හටගත්ත හේතු නැති වෙනකොට නැති වෙලා යනවා කියන එක තේරුම් ගන්න එක. ඒ වගේම මේ වර්තමානයේහි අවිද්‍යා කර්ම සංහා කියන හේතු ටික නැති වුණොත් අනාගතයට ප්‍රතිසන්දි වශයෙන් අපිට බැස ගන්න තියෙන හේතු නැති වෙනවා කර්මක්ෂය වීම තුළ අනුත්පාද වශයෙන් උත් මේකේ වැය වීමකට ලක් වෙනවා. මෙන්න මේ විදිහට වර්තමානයේ සහ අනාගතයේහි නැතිනම් හේතු නැති කිරීම තුළ අනාගත අනුත්පාද බව කියන එකත් ප්‍රත්‍යක්ෂ කරන්නට පුළුවන්කම තියෙනවා. මෙන්න මේ ආකාරයෙන් ඔබට පුළුවන්කම තියෙනවා නිරන්තරයෙන්ම ස්කන්ධයන්ගේ අනිත්‍ය සංඥාව භාවිත කරන්නට නැවත නැවත අනිත්‍යයන් දර්ශනය තමන්ගේ ජීවිතය තුළ ප්‍රගුණ කරන්නට පුළුවන්කම තියෙනවා. ඊටාම සංක්ෂිප්තව කැටියෙන් මේ පිළිතුරු දුන්නේ මේ කියන දීර්ඝව කතා කරන්නට ඕන මාතෘකාවක්. ඉතින් අර දේශනාවන් ශ්‍රවණය කිරීම ඇතුළත ඔබට බොහෝ පුළුවන්කම තියෙනවා. තව වැඩි දුරට කරුණු පැහැදිලි කරගන්නට ඒ දේවල් තුළ ඔබට ඇතිවන ප්‍රශ්නයක් තිබුණොත් ඇයි ඒක අනිත්‍යයි කියන්නේ මොන විදිහටද අපි ඒක දිහා බලන්නට ඕනේ කියලා ඔබට තවදුරටත් ප්‍රශ්නයක් ඇති වෙනවා නම් ඔබට පුළුවන්කම තියෙනවා මේ වැඩසටහනට අපිට ඒ ගැටලුව යොමු කරලා ඊට පස්සේ ඒ සඳහා විසඳුම් ලබා ගන්නට ප්‍රශ්නේ निराකරණය කරගන්නට ඔබට පුළුවන්කම තියෙනවා. ඒ වගේම අපිට තව ප්‍රශ්න රාශියක් යොමු වෙලා තියෙනවා. ඒ ගැටලු පිළිබඳව අපි ඉදිරි සතිය තුළදී සාකච්ඡාවට බඳුන් කරනවා අද දවසේදී කාල වේලාව ඉක්මලා තියෙන නිසා අපිට ප්‍රශ්න ගැටළු වලට දීර්ඝව කතා කරන්නට වෙන නිසා අපි ඊළඟ සතියේදී වැඩසටහන වැඩසටහන තුළ අපි ඒ ගැටළු පිළිබඳව සාකච්ඡාවට බඳුන් කරමු. එහෙනම් කල්පනා කරගන්න හැම කෙනාම සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරයන් පවත්වාගෙන වටිනා කුසලයක් සිදු කරගන්නට යෙදුණා. මේ සිදු කරගත් සීල කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට අවසරයි මාංකඩවල නන්දරතන ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමටම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසල් හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා හැම දිනම පින් අනුමෝදන් කරමු. ඒ වගේම මේ සිද්ධ කරගත්ත සියලුම කුසල ධර්මයන් අපි දෙවියන්ටත් අනුමෝදන් කරමු. දෙවියෝ සතුටින් සාදුනාදයෙන් මේ පින් අනුමෝදන් වනු ලබත්වා දෙවියන්ට උතුම් නිවනින් සැනසීම පිණිසම මේ කුසල් හේතු උපනිශ්‍රේම වේවා කියලා සාදුහු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරන්න.